පියවරක් මෙන්න මෙතනින් ආරම්භ වෙනවා කියලා එහෙම ආරම්භක ස්ථානයක් හොයන්න බෑ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. එන්නතුනි බුදුරජාණන් වහන්සේගේ ਸਰවඥතා ඥාණය පිළිබඳව පින්නතුලාට යම් බඳු අවබෝධයක් තියෙනවා. පින්නතුනි ਸਰවඥතා ඥාණයට නොකෙනල ධර්මයක් නැහැ. ඉතින් මේ සංසාරේ කෙලවරක් නැති නිසාම තමයි බුදුරජාණන් වහන්සේ මේ සතර ගමනේ කෙලවරක් නැහැ කියලා දේශනා කළේ. එහෙමනම් අපි මේ කාරණය පිළිබඳව ටිකක් ගැඹුරින් කල්පනා කරන්නට ඕන. දැන් බලන්න අපේ මේ ජීවිතයේදී මුලින්ම අපි ඉපදිලා ඉතින් කිරිබනවා. ඊළඟට කෑම කනවා. ඊළඟට පින්තුනේ ඉතින් ටිකක් වහ තේරෙනකොට නිගන ගන්නවා. ඊළඟට ඉගෙනගෙන උසස් අධ්‍යාපනය ලබහදාරනවා. ඉතින් ඊළඟට රැකී ආරක්ෂා හොයා ගන්නවා. ජීවල් දරවල් හදනවා. විවාහපත් වෙනවා, ධර්මවල සකස් කරනවා. ඊළඟට පින්නසුනේ ධන දහන්නේ මේ වාගේ දේවල් එකතු කරනවා. ඊළඟට ධර්මුණ පුරන් ලබා ගන්නවා. ඉතින් මේ කොහොම කරලා මේ පරලෝ යනවා. ඉතින් මේ පරලෝ යනකොට පින්නතුනේ Taman හම්බ කරපු සියලුම දේවල් දාලා යන්න වෙනවා. හැබැයි ඉතින් ආසාව නැති කරලා නැති නිසා ආයෙත් උපදිනවා. දැන් බලන්න මේ ජීවිතේ එකම දේ නැවත නැවත කිරීම තමයි අපි කරලා තියෙන්නේ. මේ ජීවිතේම ගත්තත් හැමදාම එරට යනවා. හැමදාම ගෙදර එනවා. හැමදාම කෑම කනවා. ඉතින් එකම දේ නැවත නැවත අපි සිද්ධ කරන එකයි කරන්නේ. දැන් බලන්න මේ ශරීර කූඩු වුණත් මේ ශරීර කූඩුව අපි පින්නතුනි මේ ශරීර කෘත්‍ය සිද්ධ කරන්න ඕන. ඒ කියන්නේ දත්මදි මද්දවන්න ඕන හැමදාම මොන සෝදන්න ඕන, නියපොතු කපන්න ඕන. ඉතින් බලන්න එකම දේ කර කර අපි මේ සසර ගමන් කරනවා. එකම දේ කරනවා, ඒ වගේම එකම දේ හිතනවා කියලා කියන්නේ මේක මහා වෙහෙසක්. මේ ජීවිතයේ විතරක් නෙවෙයි මුළු සංසාරික ජීවිතේටම ওই දේවල් තමයි අපි කර කර ආවේ. හොඳයි බලන්න අපි මේ පරලෝ ගිහිල්ලා දැන් සියලු දේවල් හමාර වෙලා මේ පරලෝ යනවා. මේ පරලෝ කියලා අපි ආයෙ උපදිනවා. අපි හිතමු අපි අපේ නිවස ළඟම තියෙන අල්ලපු ගෙදර අපි ඉපදුනා. ඉතින් තමන් බොහොම අමාරුවෙන් ගොඩනගාගත්ත ඒ නිවස. ඒ වගේම තමන්ගේ ධනය, යාන වාහන එහා ගෙදර ඉපදුණා එයාට අයිතියක් ලැබෙන්නේ නැහැ. අපි හිතමු ඒ ගෙදර ආයේ ධන ගත්ත මේ අහවලාම ඉපදිලා ඉන්නේ කියලා. නමුත් ඒ අයිතියක් ලැබෙන්නේ නැහැ. ඒත් බලන්න මේ සසර පටිච්චන් වෙනවා. පටිච්චන් වෙනවා කියලා කියන්නේ වැහෙනවා. දැන් කොටින්ම කිව්වොත් දැන් මෙතන ඉන්න මේ හැම දිනාගෙම ඉත ඉස්සෙල්ල ජීවිතේ අම්මා තාත්තා අපට මතක නෑනේ. සහෝදර සහෝදරයන් ධර්මල්ලෝ හිටියානම් මේ කවුරුත් අපිට මතක නෑ. ඒ වගේ තමයි මේ ජීවිතේදී අපිට තියෙන හැම දෙයක්ම පින්නතුන් ඊළඟ ජීවිතේදී නැති වෙලා යනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ විදිහට මේ අනවරාග්‍ර ගමන ඉපදී ඉපදී මෙරි මෙරි දීර්ඝ ගමනක් අපි යනවා. ඒක ආරම්භක කෙලවරක් හොයාගන්න බෑ. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ වදාරනවා දැන් මේ සසර ගමන යනකොට සාමාන්‍යයෙන් පුහුදුන් කෙනෙකුට සතර අපායට වැටෙනවා කියලා කියන්නේ සාමාන්‍ය දෙයක්. ධර්මයේ සඳහන් වන්නේ පුහුදුන් කෙනාට තමන්ගේ මහ ගෙදර වගේ කියන මේ සතර අපාය. මොකද මේ ගිහි ජීවිත ගත කරනකොට පව්කම් සිද්ධ වෙනවා. ඉතින් පව්කම් සිද්ධ වෙනකොට පින්නතුනේ අපාගත වෙනවා. මේ මොකට විතර බලන්න ත්‍රිසං අපාය කෙනෙක් ඉපදුනා. ත්‍රිසං අපායේ කෙනෙක් ඉපදුණු පින්නතුනේ ආයි ගොඩ එනවා කියන එක ලේසි වැඩක් නෙවෙයි. දැන් බලන්න ත්‍රිසං සතා විතරම හිතේ තියෙන තරහ. සතෙක් මරාගෙන කන්න කාට හරි කරදරයක් කරන්නේ ඉතින් මේ වගේ අකුසල් සිතුවිලි තමයි සතාට නිතරම පහළ වෙන්නේ. ඉතින් ඒ නිසා ඒ සතා නැවතත් එතනින් පිටවෙලා නැවතත් එතනම උපදිනේ. ඒතර බලන්න සතර පායට වැටුනහම ලේසියෙන් ගොඩේනවා කියලා කියන්න පුළුවන් කමක් නැහැ. දැන් പ്രേත ලෝකයට වැටුණා, අවීචයට වැටුණත් ඒ 아무තෙන් කර්ම රැස්වීම නැති වුණත් පින්නතුනේ අර සසර පුරාවට කරගත් හැම අකුසල කර්මයක්ම එතන විපාක දෙන්න අවස්ථාව සැලසෙනවා. එහෙමනම් බලන්න මොනතරම් භයානක ගමනක් අපි මේ යන්නේ. බුදුරජාණන් වහන්සේ මේක තේරෙන්නට ලස්සන උපමාවක් දේශනා කරනවා. උන්වහන්සේ වදාारणුව ගොල් මහතේ අර කුඹුරේ ප්‍රයෝජනෙ සඳහා ගන්න නගුල. ඉතින් න්යාගනේ නගුල දෙකට කැඩෙනවා. පියසිතුර ළඟින් දෙකට කැරෙනවා. කැරුණාට පස්සේ දැන් මේක ප්‍රයෝජනයක් ගන්න බැහැනේ. ඉතින් මේ නගුල කැලේ දෙක උස්තනක තියලා තියෙනවා. වර්ෂා වෙනවා වර්ෂාපතලිය හොඳටම වැටිලා. ඉතින් මේ නගුල කැලේ දෙක මෙලි කැලේ දෙක වතුරට වැටෙනවා. වතුරට වැටිලා ඇලකින් දොලකට වැටෙනවා. දොලකින් පින්නතුනේ ප්‍රයකට වැටෙනවා. ඔයකින් ගඟකට වැටෙනවා. ඉතින් ඔය සිදුවීම බලන්න දැන් සාමාන්‍යයෙන් ඔයගේ ලී කෑලි දෙකක් වතුරට වැටුනහම ඒක ඇලකට වැටිලා දොලකට වැටිලා ගඟකට වැටිලා එනවා කියන සම්භාවිතාවයත් හරි අඩු. මොකද මේ ලී කෑලි දෙක කවුරුහරි දරට ගන්න පුළුවන්. එහෙම නැත්නම් ওই තියෙන ඇලක හරි ගඟක හරි කොහේ හරි හිර වෙන්න පුළුවන්. නැත්නම් දිරන්න පුළුවන්. නමුත් ඒ කිසියම් දෙයක් වෙන්නට කොහොම හරි අපි හිතමුකෝ මුහුදටම වැටුණයි කියලා. හැබැයි මුහුදට වැටුණාම එකවරටම වැටෙනවා කියලා කියන්නේ බෑ. මෙලේ කැලි දෙක <clears throat> අවස්ථා දෙකකදී වැටෙන්න පුළුවන්. හොඳයි අපි හිතමුකෝ දැන් වැටුණයි කියලා. දැන් මහා මුහුදට වැටුණාම මහ මුහුදේ බටහිරින් එන හුළඟට මෙලී කෑල් දෙක නැගෙනහිර පැත්තට යනවා. නැගෙනහිර පැත්තෙන් හුළඟ හමනකොට බටහිර පැත්තට යනවා. උතුරෙන් හුළඟ සුළඟ හමනකොට දකුණට යනවා. දකුණෙන් උතුර සුළඟ හමනකොට උතුරට යනවා. මේ විදිහට මේ ලී කෑලි දෙක යහට මෙහාට පැද්දි පැද්දි මහා සාගරේ තියෙනවා. බුදුරජාණන් වහන්සේ වදාරනවා දැන් මේක නිදිය සිදුර මේ හිල ළඟින්ම තමයි සිදුර ළඟින්ම තමයි කැඩුනේ. මේ ලී කෑලි දෙක එහාට මෙහාට පැද්දි පැද්දි තිබිලා කෙසේ හෝ මේ අර නගුල කැඩිච්ච ආකාරයටම කැඩිච්ච තැනින් එකතු වෙනවා. එකතු වෙනකොට සිතුරක් එතන නිර්මාණය වෙනවා. බුදුරජාණන් වහන්සේ කියනවා මේ නගුල කෑලි දෙක මේ ලී කෑලි දෙක එකතු වෙලා සිදුරක් සකස් වුණාම සකස් වෙච්ච මොහොතේ මේ මහා සාගරේ ඉන්නවා කැස් බෑරෙක්. හැබැයි මේ කැස්බෑ වගේ එක හැ පේන්නේ නැහැ. අන්දෙක් අන්ද කැස්බෑවේ කන කැස්බෑවේ. මේ කැස්බෑව අවුරුදු 100කට වතාවක් තමයි උඩට එන්නේ. අවුරුදු 100කට වතාවක් උඩට ඇවිල්ලා අර Tamanට තියෙන එක ඇහෙන් අර විය සිදුර ඇතුලෙන් අහස දකින්න ඕනේ. ඒක සාමාන්‍යයෙන් වෙනවා කියලා කියන එක හිතාගන්නවත් බැහැ. හැබැයි පින්නතුනේ අවුරුදු 100කට වතාවක් ඒ උඩට ඇවිල්ලා Tamanට තියෙන එක ඇහින් අර වියසිතුරෙන් අහස දකිනකොට එදාට හඳ පායලා කියන්නේ තෝරන. මොකද නැත්නම් කරවලේ අහස පේන්නේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ වික්ෂුන් වහන්සේලාගෙන් අහනව මහණෙනි මේ සිදුවීම සිද්ධ වෙන්න පුළුවන්ද? වික්ෂුන් වහන්සේලා කියන අනේ ස්වාමීනි මේකනම් සිද්ධ වෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. හැබැයි සිද්ධ වෙන්නේ නැහැ කියලා කියන්න බෑ. බුදුරජාණන් වහන්සේ වදාारण මහන්නේ ඔය සිදුවීම සිද්ධ වුණා කෙනෙක් සතර මහා පායට වැටුණා දුගතිගාමී වුණොත් සුගතිගාමී වෙනවා කියන එක ඊටත් වඩා භයානකයි එහෙමනම් පින්නතුලට තේරෙනවා මේ සසර තියෙන අනතුර මොන තරම් අනතුරක් අපිට තියෙනවද දැන් අපි මිනිස්යන් වශයෙන් ඉපදිලා ඉතින් මේ ක්‍රියාකාරකම් කර කර අපි යනවා. ඉතින් අපි ධනෙ හම්බ කරනවා නොඑක් නොඑක් දේවල් කරනවා අපි අර මුලින් කියපු විදිහට එක සත්‍යයේ පින්නතුලි හම්බ කරපු ධනෙ මහාම පර්වතයටත් වඩා විශාල වෙන්න පුළුවන්. ඒ තරම් අනාදිමත් ගමන කෙලවරක් නැති ගමනක් අපි මේ හැමෝම එන්නේ. බලන්න බුදුරජාණන් වහන්සේ දවසක් පාරේ වඩිනකොට ගෙරි රැලක් පෙන්නලා නැත්නම් කූඹි රැලක් පෙන්නලා වික්ෂුන් වහන්සේලාට සිහිපත් කරනවා මෙතන ඉන්න මේ කූඹි රැලේ එකම කූඹියක්වත් නැහැ ශක්ති රජම වෙච්ච. එතකොට දැන් බලන්න මෙතන මේ බණ අහන්න මේ අත්තු අනිවාර්යෙන් ශක්ති රජ වෙලා ඉඳලා ඕන තරම්. ශක්ති රජ වුණාම පින්නතුන දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ලැබෙනවා. නමුත් දැන් මේ අත්තන්ට එකක්වත් ඒවා තියෙනවද? බලන්න ඒවා අනිත් වෙලා යනවා. එහෙමනම් මේ සංසාර ගමනේ අපි නොවිඳපු දුකක් නැහැ. ඒ වගේම නොවිඳපු සැපකුත් නැහැ. හැබැයි පින්නතුනේ මේ විදිහට ඉපදී ඉපදී මෙරි මෙරි මහා දීර්ඝ ගමනක් එකම දේ නැවත නැවත කරනවා කියලා කියන්නේ මහ දුකක්. එහෙමනම් අපි හැම දිනම මේ කරන්නේ එකම දේ නැවත නැවත කිරීම. දැන් මේ ජීවිතේ හරියට අලුතෙන් පටන් ගන්නවා වගේ ඉගෙන ගන්නවා. රැකී ආරක්ෂා කරනවා ළමයි හදනවා මගේ ළමයි තමයි ළමයි මගේ ගෙදර තමයි ගෙදර අනේ පින්නතුල ඊළඟ ජීවිතෙත් ඕකම පටන් ගන්නවා ආයෙත් ඉගෙන ගන්නවා මිනිස් එක්කනොත් ආයෙත් ඉතින් ළමයි හදනවා ආයෙත් ජීවල් හදනවා ආයෙත් හැදෙනවා ඉතින් බලන්න මේ එකම දේ කර කර එනවා කියලා කියන්නේ හිතන කෙනෙකුට මේක මහා දුකක්. එහෙනම් මේ යථාර්ථය අපි තේරුම් ගන්න ඕනේ. ඉතින් මේක තේරුම් ගත්තේ නැත්නම් මේ ධර්මයේ තුලින් මේ තේරුම් ගත්තේ නැත්නම් අපිට මේ දීර්ඝ සංසාරයේ හැමදාටම එහාට මෙහාට ඉපදී ඉපදී මෙරි මෙරි හරියට අර ලබු කට්ටක් පාවෙනා වගේ වතුරේ එහාට මෙහාට පාවි පාවි මේ භයානක සංසාරයේ ගමන් කරන්නටම සිද්ධ වෙනවා. එහෙමනම් අපි මේක තේරුම් ගන්නට ඕන මේ ධර්මයේ තුලින්. ඉතින් බුදුරජාණන් වහන්සේ දවසක් සරත්වර ජේතවන මහා විහාරේ රැඳ ඉන්නකොට වික්ෂුන් වහන්සේලා 39 බුදුරජාණන් වහන්සේ දකින්නට එනවා. ඉතින් සුගන්ධ ගන්න කුටියට ගිහිල්ලා මේ වික්ෂුන් වහන්සේලා බොහෝම ගෞරවයෙන් බුදුරජාණන් වහන්සේට වඳිනවා. වඳිනකොට බුදුරජාණන් වහන්සේ දකිනවා මේ සියලුම ස්වාමීන් වහන්සේලා බොහොම සීලවන්තයි, ගුණවන්තයි. ඒ වගේම නීවරණ ධර්ම යටපත් කරලා පුබ්බේ නිවාසානුස්සති ඥානෙ ලබාගත් පිරිසක්. පෙර ජීවිත පේන පිරිසක්. හැබැයි කෙලෙස් සහිතයි. කෙලෙස් නැති කරලා තිබුණ නැහැ. සෝතාපන්න වෙලා තිබුණ නැහැ. හැබැයි තමන්ගේ පෙරවිසූ කඳ පිළිවෙල දකින්න පුළුවන් නුවණ දිනු කරලා තිබුණා. බුදුරජාණන් වහන්සේ හිතුවා මේ වික්‍රම වහන්සේලා මේ ඉන්න ආසනයේම නිවන් අවබෝධ කරවන්න ඕන. නැත්තන්ට මේ ජීවිතය පිළිබඳව ඇත්ත කියලා දෙන්න ඕන කියලා බුදුරජාණන් වහන්සේ මේ වික්‍රම වහන්සේලාට කියන මහණෙනි ඕගොල්ලොන්ගේ ඊළඟ ජීවිතයේ දිහා බලන්න. දැන් මොකද මේ හැම දිනාම පුබ්බේ නිවාසාංශක ඥානය තියෙනවා. තථාගතයන් වහන්සේ වදාारण ආපස්සට ආපස්සට ආත්ම 100ක් බලන්න 200ක් බලන්න මේ විදිහට තථාගතයන් වහන්සේ මේ දෙක්තුන් වහන්සේලාට මතක් කරනවා දෙක්තුන් වහන්සේලා සුගන්ධ ගන්ධ කුටියේ ඉඳගෙන ඇස් දෙක පියාගෙන ආපස්සට ආපස්සට ආපස්සට බලනවා අනේ බලනකොට මොන් වහන්සේලාට තේරෙනවා මේ එකම දේ කර කර තමයි අපි අවිල්ලා තියෙන්නේ දැන් බලන්න අපිට උනා දැන් මේකෙත් ලොකු දෙයක් හැටියට කරනවා. නමුත් පින්නතුනි අපිට බැරි වෙලාවක් සසරට වුණා නම් ආත්ම 100ක් විතර ඈතට අපිටම පුදුම කලකිරීමක් ඇති වෙන මොකක්ද අපි මේ කරන්නේ කියලා. ඉතින් මේකෙන් කියන්නේ මේ නොකර ඉන්න කෙනෙක් නෙවෙයි. සමුච්චිත විපදුනොත් අපට වගේ දේවල් කරන්න වෙනවා. නමුත් එකම දේ තමයි මේ කර කර ඉන්නේ. පස්සේ මේ භික්ෂුන් වහන්සේලා ආපස්සට ආපස්සට බලනකොට හරි භයානක දේවල් දැක්කා. ඒවා දකිනකොට බුදුරජාණන් වහන්සේ අහනවා මහණෙනි වැරදි කාරයෝ වෙලා, හොරු වෙලා, දෝෂකයෝ වෙලා රජවරුන්ගෙන් දඬුවම් ලැබපු අවස්ථාවල බෙල්ල කපාපු අවස්ථාවල ගලාගෙන ගිය රුධිරය පේනවද කියලා. අනේ ස්වාමීනි කෙලවරක් නැහැ. බුදුරජාණන් වහන්සේව සතර මහා සාගරේ වතුරට වැඩි ඒ රුධිරයට වැඩි අනේ ස්වාමීනි සතර මහා සාගරේ ජලයට වඩා බෙල්ල කපාපු අවස්ථාවල ගලාගෙන ගිය රුධිරේ වැඩි බලන්න පිළිතුරු සතර කොතරනම් කෙලවරක් ඇද්ද එන කෙලවරක් හොයාගන්නම බෑ අනවරාග්‍රයි ඒකයි බුදුරජාණන් වහන්සේ මේ සත්‍යයන්ට පහළ වෙන සිතුවිලි ප්‍රමාණය පවා දේශනා කරලා තියෙනවානේ. හිතන්න කෙනෙකුට පහළ වෙන සිතුවිලි ටික කියන්න පුළුවන් කියලා කියන්නේ හිතවලා මොකක්ද? දැන් මේ අත්දැකීම් කොහොමද ඒ කියන්නේ අපිට පහළ වෙන සිතුවිලි ප්‍රමාණය හරියටම කියන්න බෑ කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ මේ සත්‍යයන්ට පහළ වෙන සිතුවිලි ගාන හරියටම කියලා කියන 52යි කියලා. අදටත් වෙනතුනේ ඔය පොත්පත්වල ඕන තරම් ඔය සිතුවිලි දැන් ඔය ධර්ම ඉගෙන ගන්නයි පාඩම් කරගන්න සිතුවිලි 52යි කියන්නේ චෛත්‍යක. අද වෙනකන් මේකට අභියෝග කරන්න බැරුණා කාටවත් නෑ සිතුවිලි 52යි නෙවෙයි 53යි කියලා. එකක් වැඩි කරන්න බැරි වුණා. සිතුවිලි 52යි නෙවෙයි 51යි කියලා එකක් අඩු කරන්න බැරි වුණා. ඒ වගේ නිර්මල ධර්මයක් ඒ වගේ මහා අවබෝධයක් තියෙන උත්තරමෙක් තමයි බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේත් වදාරනවා මට නම් මේ සතර කෙලවරක් පේන්නේ පේන්නේ නැති නිසා තමයි උන්වහන්සේ පේන්නේ කියලා වදාළේ. එහෙමනම් අපට හිතාගන්න පුළුවන් අපි හැම දිනාම මේ ඇවිද ඇවිද නැත්තම් මේ සැරිසරණ සතර මොන තරම් දීර්ඝ එකක්ද කියලා. දැන් බලන්න මේ ජීවිතය අපි මිනිස්සු ඊළඟට අපි ත්‍රිසං අපායට වැටෙන්න පුළුවන්. එහෙ කල්ප ගණන් ඉඳලා ඉඳලා පින්නතුලි නැවත ඔන්න මොකක් හරි පිනක් තිබිලා ගොඩට එන්න පුළුවන් හරියටම කනකස් දෑවා වේසිදුරෙන් අහස බලනවා වගේ වැඩක් තමයි පොඩ්ඩක් හරි සුගතිගාම වෙනවා කියන එක. එතකොට බලන්න සාමාන්‍ය ත්‍රිසංගත සතෙක් අපි මුලින්ම මතක් කරේ ඌට එකින් කෑම බීම ටික ලැබෙනකොට පින්නතුනි ලෝභය හොඳට මාත්මාන්ත ලැබෙනවා නම් ඇලෙනවා. ගෙදරට තමන් කන තමන් අකමැති කෙනෙක් වෙනවා නම් අඳුරන්නේ නැති කෙනෙක් වෙනවා නම් ඌ බොරනවා ඌට ගැටෙනවා. අවුරුදු 15ක් මේ සතා ජීවත් වෙනවා නම් ඇලීමයි ගැටීමයි හැර වෙන දෙයක් නැහැ. එහෙමනම් බලන්න මේ ත්‍රිසං අපායට වැටුනහම ඒක තියෙන භයානකත්වය. ඉතින් එහෙමනම් මේ වෙලාවේ මේ වික්ෂුන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ එකින් එකට එකින් එකට සිහිපත් කරපුවාම මේ වික්ෂුන් වහන්සේලාට මේ සසර තියෙන බියකරු බව හොඳට පැහැදිලි වෙනවා. ඒ වෙනාවේ බුදුරජාණන් වහන්සේ තිලක්ෂණය දේශනා කරන තිලක්ෂණ කුළු ගැන්වන උතුම් දේශනාවක් සිද්ධ කරනවා. මේ වික්ෂුන් වහන්සේලා මොහොතේම ඉඳගෙන ඉන්න ආසනයේම සෞඛලසුන්නතා මහා රහත් භාවයට පත් වෙනවා. එහෙමනම් පින්නතුනේ අපි හැම කෙනෙක්ම මේ අනාදිමත් සසර මේ විදිහට අපි සම්මුති වශයෙන් එක එක නම් ගොඩාගෙන මම කියලා මගේ කියලා මගේ ආත්මය කියලා ඔය හදාගෙන ආවට එන්නතුනේ අපිට සිහි කරනව නම් සිහි කරන්න තියෙන්නේ මේ පංච පාදානස්කන්ධයක් විතරයි. දැන් අපි සිහි කරනවානේ ඉස්සල ජීවිතේ මම මෙහෙම හිටියා මෙහෙම එහෙම සිහි කරනවා නම් මම මේ මේ විදියට වෙලා හිටි මේ වගේ රූප සම්පත්තියක් තිබුණා. කොහොම සිහි කරනවා නම් සිහි කරන්න තියෙන රූපස්කන්ධයක් ගැන. වෙන දෙයක් නෙවෙයි. අපි අතීතයේ අපිට සිහි කරන්න බැරි වෙලාවක් පුළුවන් වෙලා අපි සිහි කරනවා නම් සිහි කරන්න තියෙන රූපස්කන්ධයක් ගැන. මොකද මේක මට අයිති දෙයක් නෙවෙයි. මට අයිති නම් මට ඕන විදිහට පවතින්න ඕන. දැන් බලන්න දැන් මෙතන ඉන්න මේ පින්නතුලා අපි ගත්තාම එක එක්කෙනා එක එක වරක් කාණ්ඩේ අය මෙතන ඉන්නවා. ඉතින් බලන්න මේ රූපය කියලා කියන්නේ රූපකීති රූපං කියන මේ මේ විරුක්තියෙන් පැහැදිලි වෙනවා රූපණේ වෙන වෙනස් වෙනවා. හේතලෙන් උණුසුමෙන් වෙනස් වෙනවා. හේතු ප්‍රත්‍යයෙන් සකස් වෙච්ච දෙයක් තමයි රූපය කියලා කියන්නේ. පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රසෝදා කියන සුද්ධාස්තිකෙන් නිර්මිත දෙයක් රූපේ කියලා කියන්නේ. එතකොට බලන්න මේක මම කියලා අපි හදාගත්තට මගේ නම් කවුද කැමති වයසට යන්න? කවුද කැමති නම් කියන්නේ කවුරුත් කැමති නෑ. කොටින්ම පින්නතුලි කවුරුත් කැමති නෑනි මැරෙන්න. ඒත් එහෙමනම් මේක දරලියක් වගේ මේ තමන් මේ ජීවිතයෙන් සමුගන්න දාට මේක බිම පතිත වෙනවා. කවුද කැමති නැරෙන්න? නැරෙන්න කැමති නෑ. මම නම් මගේ නම් මට අයිති නම් මම කියන විදිහට පවතින්න ඕනේ. එහෙම පවතින්නේ නෑ. එතකොට බලන්න මේ අපි සිහි කරනවා සිහි කරන්න තියෙන මේ රූපස්කන්ධයක් ගැන. ඊළඟට වේදනාස්කන්ධය. ආයතින් අපි දැන් මේ සතර මෙනෙහි කරනවා නම් මම මේ ජීවිතයේ මේ විදිහට සැප වින්දා හැබැයි මේ ඒ ජීවිතවල මට මේ වගේ දුක් විඳින්න වුණා. ඉතින් ඒවා අපි සම්මුති වශයෙන් මෙහෙ මෙනෙහි කරනවා මෙනෙහි කරන්න තියෙන්නේ වේදනා ස්කන්ධයක් පිළිබඳව. දැන් බලන්න අපි සාමාන්‍යයෙන් වේදනාව වේදනාව කියලා කියන විඳිනවා විඳිනවා කියන එකට ඔක සිතුවිල්ල. දැන් බලන්න අපේ සාමාන්‍ය මිනිස්සු දුකක් වින්දොත් විතරයි වේදනාවක් විඳිනවා කියන්නේ. මොනවා හරි ප්‍රශ්නයකින් කැලිලා පොඩි වෙලා ඉන්නකොට Taman කියන මම මේ ලොකු වේදනාවක් ඉන්නේ කවදාවත් සැපක් විඳිනකොට කියනවාද මං සැප මම මේ සැප වේදනාවක් ඉන්නේ කියලා කියන්නේ දුකක් විඳිනකොට විතරයි වේදනාව කියලා කියන්නේ නමුත් පින්නතුනි මේ වේදනාව වේදනාව කියලා කියන්නේ විඳිනවා විඳිනවා කියන එක ඒක සැපක් වෙන්නත් පුළුවන් දුකක් වෙන්නත් පුළුවන් මධ්‍යස්ථ වේදනාවක් වෙන්නත් පුළුවන් දැන් මොකද්ද ඔය සැප විඳිනවා දුක් විඳිනවා කියන එක තේරුම? හොඳට කල්පනා කරලා බලන්න කවුරු සැපයට කැමති දුකට අකමැති. සැපේ කියලා කියන්නේ 아무තු දෙයක් නෙවෙයි හොඳට තේරුම් ගත්තම බොහොම සැහැල්ලුවෙන් මේ ගමන යන්න පුළුවන්. නැත්තම් ඉතින් සැප හොය හොයා ඔලේ හඬනවා දඩනවා මහන්සි වෙනවා. මම මේකෙන් අදහස් කරන්නේ මහන්සි වෙන්න එපා. හරි හම්බ කරන්න එපා. කම්මැලි කමෙන් ඉන්න කියන එක නෙවෙයි. නමුත් පින්නතුනේ මේවාම ජීවිතය කරගත් අදවිය ඉන්නවනේ. එතකොට බලන්න දැන් සැපේ සැපේට කවුරුත් කැමති. මොකද්ද සැප කියන්නේ මොකද්ද දුක කියන්නේ? සැප කියලා කියන්නේ මේ ඇස, කන, නාසය, දිව, ඒ වගේම මේ කය. මේ පංච ඉන්ද්‍රයන්ට තමන් කැමති දේවල් ලැබෙනවා නම් අන්න ඒක සැපයි. දැන් බලන්න ඇහැට තමන් කැමති රූපම් පේනවා නම් සැපක් නෙවෙයි. සැපයිනේ තමන් ප්‍රිය කරන කෙනාමයි ලැබෙන්නේ. දකින්න ලැබෙන්නේ. ප්‍රිය කරන ආහාරමයි දකින්න ලැබෙන්නේ. ප්‍රිය කරන යාන වාහනමයි දකින්න ලැබෙන්නේ. ප්‍රිය කරන ඇඳුම් පළඳුම්මයි දකින්න ලැබෙන්නේ. ගැටෙන කිසිම දෙයක් දකින්න ලැබෙන්නේ නැත්නම් ඔන්න ඇහි සැප. ඊළඟට පින්නතුනි කනට තමන් ප්‍රිය කරන ශබ්දමයි අහන්නේ. තමන් ප්‍රිය කරන සින්දුව අහන්න ලැබෙනවා. සැපයක්. ඊළඟට නිතරම තමන්ට බොහොම ආදරෙන් කවුරු හරි කතා කරන ඇහෙනකොට සැපයක්. එනම් තමන් ප්‍රිය කරන අය නිතරම තමන්ට බොහොම ආදරෙන් කතා කරන සැපයක්. එතකොට බලන්න ඊළඟට තමන් වර්ණනා කරන ඔයා හොඳයි, ඔයාගේ කෑම හොඳයි, ඔයාගේ වැඩ බොහොම පිළිවෙලයි, ඔය අහන්න කවුද කැමති නැත්තේ. එතකොට බලන්න ඕක සැපයක්. අනේ සැප. ඊළඟට නාසය බලන්න. නාසයට තමන් කැමති කැමති සුවඳ ආග්‍රහණය විඳින්න ලැබෙනවා නම් ඕක සැපයක් නේ. ඊළඟට පින්නතුනේ දිවට තමන් කැමතිම රස නිතර නිතර ලැබෙනවා නම් නිතර දිවේලේ තමන් කැමතිම සැපමනන් ලැබෙන්නේ දිවේ සැප. ඊළඟට පින්නතුනේ කයට කැමති කැමති පහස ලැබෙනවා ඔන්න සැප. එහෙනම් දැන් සැප තේරෙනවා ඇහැට, කනට, නාසයට, දිවට, මේ කයට තමන් කැමති දේවල් ලැබෙන එක සැපයි. අකමැති දේවල් ලැබෙනවා නම් ඒක දුකයි. දැන් බලන්න ඇහැට තමන් අකමැති රූපම නම් දකින්න ලැබෙන්නේ මොකද වෙන්නේ? ඒක දුක. ඊළඟට මේ කනට විතරම ගණන් අහන්න ලැබෙනවා. තමන් අකමැතිම හඬවල් අහන්න ලැබෙනවා දුක. ඊළඟට පින්නතුනේ නාසයට තමන් අකමැති ආග්‍රහණ විඳින්න ලැබෙනවා. දුක. ජීවිත තමන් අකමැති අකමැති රසමයි ලැබෙන්නේ දුක. කයට අකමැති පහස ලැබෙනවා නම් දුක. එතකොට දුකයි සැපයි කියලා කියන්නේ 아무තු දෙයක් නෙවෙයි. මේ ඉන්ද්‍රියන්ට තමන් කැමති දේවල් ලැබෙනවා නම් ඒක සැපයි අකමැති දේවල් ලැබෙනවා නම් ඒක දුකයි. එතකොට බලන්න අපිට සාමාන්‍යයෙන් කැමැති වෙන වගේ දේ වගේම අකමැති වෙන දෙයක් ලැබෙනවා. ඒක මිශ්‍රව ලැබෙනවා. ඉතින් සාමාන්‍යයෙන් මේ ධර්මයේ තේරුම් ගත්තේ නැති කෙනාට ඇත්තටම පින්නතුනේ සැපක් ලැබුණත් දුකක් ලැබුණත් ඇති වෙන්නේ අකුසල. බලන්න මේ වේදනාව ස්කන්ධයේ ඉඳීම. ඒකෙන් කෙනෙක් දැකලා ඇහැට ලක්ෂණ රූපයක් දැක්කම ලෝභයක් ඇති කර ගන්නවනේ. ඇති වෙන්නේ අකුසල. කන ශබ්දයක් අහන ලෝභයක් ඇති කර ගන්නවා අකුසල දිවට රස විඳලා නාසයට ආග්‍රහණ විඳලා කයට පහස ලබන ඇති කරගන්නේ ලෝභය ලෝභය කියලා කියන්නේ කුසලයක් නෙවෙයි අකුසලයක් සතර කරගත්ත කුසලයක් නිසා තමයි ඒක ලැබෙන්නේ නමුත් ඒක ලැබුණට පස්සේ ඒක ලබාගෙන නැවත අකුසල සිද්ධ වෙනවා ඊළඟට පින්නසුන දැන් බලන්න දුක් විඳිනවා කියලා කිව්වම අපි පැහැදිලි කළා ඔය ඇහැට කනට නාසයට දිවට ශරීරයට මනසට නැත්තම් මේ ඉන්ද්‍රිය පහට තමන් අකමැති දේවල් ලැබීමනේ දුක කියලා කියන්නේ. ඉතින් ඇහැට අකමැති රූපයක් දැක්කහම ඔන්න ද්වේෂය කියනවා ගැටීම. තමන්ට බැනුම් අහන්න වුණාම ද්වේෂය කියනවා ඔන්න ගැටීම අකුසල. ඊළඟට පින්නතුනේ අනිත් අනිත් ඉන්ද්‍රියන්ට තමන් අකමැති අකමැති දේවල් ලැබෙනකොට ගැටෙනවා. ඒකට දැන් පින්නතුලට පැහැදිලි මේ ඉන්ද්‍රයන්ට කුසලයක් කරලා කැමති දේවල් ලැබුණත් අකුසල් සිද්ධ වෙන්නේ අකමැති දේ අකුසලයක් කරලා අකමැති දේවල් ලබා ගත්තත් අකුසලයක් සිද්ධ වෙන්නේ ඇලීමයි ගැටීමයි එහෙමනම් ඉන්නතුන මේ වේදනා ස්කන්ධය හොඳට තේරුම් ගත්තාම ඒ වගේ වේදනා ස්කන්ධයේ මේ විඳීම් පිළිබඳව බොහෝම කල්පනාකාරීව තේරුම් ගන්න අවස්ථාව ලැබෙන්නේ සිහිය දියුණු කිරීම තුළින්මයි. සිහිය දියුණු කරන්නේ නැතුව මේවා දකින්න පුළුවන් කමක් නෑ. ඔහේ ලැබෙන, ඔහේ ගන්න කුසල්ද අකුසල්ද කියලා තේරෙන්නේ නැහැ. හැබැයි සිහිය දියුණු කරපු කෙනෙකුට මේවා කුසල්ද මේවා අකුසල්ද කියලා හොඳට තේරෙනවා. ඒකයි ඔය සතිපට්ඨාන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ සතිපට්ඨාන සූත්‍රයේ තනි ක්‍රම සිහියනේ සතිපට්ඨාන කියන එක තේරුම සිහිය පිහිටුවීම. එතකොට බලන්න ඔය සතර සතිපට්ඨාන කෙනෙක් හරියට වැඩුවොත් දින 7කින් උනත් නිවන් දකින්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. වෙන කිසිම සූත්‍ර දේශනාවක ඔය බුද්ධ වචනේ නැහැ. නමුත් සතිපට්ඨාන සූත්‍රය තියෙනවා. එම් එතකොට සතිපට්ඨාන සූත්‍රේ පරිශීලනය කරපු ඕනම කෙනෙකුට තේරෙනවා මෙතන 아무තු গুপ্ত දෙයක් නැහැ. මෙතන තියෙන්නේ සතියමයි. සීයමයි. පදානාති කියන වචනේ තියෙන දැනගන්න. කියන්නේ සැපක් වින්දක් දැනගන්න, දුකක් වින්දක් දැනගන්න, මොනම දෙයක් වින්දත් උපේක්ෂා වේදනාවක් වින්දත් දැනගන්න. දැනගත්තොත් පින්නතුනේ අකුසං සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් නොදන්න කම නිසා අසියා අපගේ අසම්පජාන්නේ නිසා කුසල් සිද්ධ වෙනවා. එතකොට බලන්න වේදනාව වේදනාව කියලා කියන්නේ විඳිනවා විඳිනවා කියන එක. ඉතින් අපි අතීත ජීවිතයක් දිහා බලන මෙහෙම වින්දා මේක වින්දා මේක වින්දා කියලා මෙනෙහි කරනවා නම් මෙනෙහි කරන්නේ වේදනා ස්කන්ධයක්ම තමයි. ඊළඟට සංඥාව සංඥා ස්කන්ධය කියලා කියන්නේ හඳුනා ගන්නවා කියන එක. එතකොට දැන් අපි හඳුනගන්නේ මොනවද? අහවලා අහවලා හඳුනගන්නවා. නීගල් රතු කහ ඔය ආදී වශයෙන් පාට වර්ග හඳුනා ගන්නවා. එතකොට දැන් බලන්න පිළිතුර හඳුනා ගැනීම තමයි සංඥා ස්කන්ධය කියලා කියන්නේ. එතකොට අපි දැන් සිහි කරනවා නම් අහවල් දේවල් එක එක දේවල් හඳුනාගත්තු දේවල් ගැන කියලා සිහි කරන්නේ සංඥා ස්කන්ධයක් පිළිබඳව. බුදුරජාණන් වහන්සේ වදාරන මේ සංඥාස්කන්ධය හරියට මායාවක් වගේ. දැන් බලන්න මේ සංඥාස්කන්ධේ මායාවක් නැත්නම් මිරිඟුවක් වගේ. මිරිඟුව කියන එකේ ස්වභාවය තමයි පින්නතුනේ ඇත්ත වගේ පේනවා. ළඟට ගියාම එහෙම දෙයක් නැහැ. දැන් බලන්න අපි ඔය පාරේ යනකොට මධ්‍යහන වෙලාවට දවල් කාලේ ඔය පාර පාරක අපි වාහනයක නැගලා යනකොට හිතන්නකෝ පාර හොඳට කෙලින් තියෙනවා. ඈත අපිට පේනවා නිකන් පාරේ වතුර වගේ තියෙනවා. එතෙන්ට ගිහලා බලනකොට වතුර නැහැ. ආය ඈත පේන වතුර වගේ. නමුත් ඒ පිටුවට ගිහලා බලනකොට වතුරක් නැහැ. අපිට පේන විදිහේ අන්න ඒ වගේ තමයි මේ සංඥාව කියලා කියන්නේ නැති දෙයක් ඇති හැටියට පෙන්නනවා. ඉතින් හඳුනා ගන්නවා. ඊළඟට සංකාර. ඉතින් අපි දැන් අතීත ජීවිතයක් මෙනෙහි කරනවා නම් මම ඒ කාලේ කීවේ කෙරුවේ මෙහෙමයි හිතුවේ මෙහෙමයි. එතකොට පිළිතුරු සිහි කරන්නේ මේ සංස්කාර ස්කන්ධයක් ගැන. ඊළඟට ඉතින් මම ඒ කාලේ විශේෂයෙන් දැනගත්තේ දැන් විඥානාති විඥානය කියන විශේෂයෙන් දැනගන්නවා කියන එක. මම මේවා දැනගත්තා, අරවා දැනගත්තා කියලා දැනගත්තා කියලා කියන්නේ අමුතු දෙයක් නෙවෙයි විඥානයක් තමයි මේ සිහි කරන්නේ. එහෙමනම් පින්නතුනේ බුදුරජාණන් වහන්සේ වදාහරනවා කෙනෙකුට සිහි කරනවා නම් අපේ ජීවිත සිහි කරවලදී සිහි කරන්න තියෙන්නේ පංචඋපාදානස්කන්ධයක් පිළිබඳවම පමණයි. වෙන දෙයක් අපට සිහි කරන්න බෑ. හැබැයි ඉතින් මේක මේ පංච උපාදාන ස්කන්ධ චිකුට බලන්න මේවා එකක්ද දෙකක්ද තුනක්ද හතරක්ද කෝටි ලක්ෂ වාරයක් පින්නතුනේ අපි මේවා පංචස්කන්ධ උපද්ද උපද්ද මේව කකාදදා මේ අනාදිමත් සසර අපි ඇවිල්ලා තියෙනවා ඉතින් මේකේ කෙලවරක් දකින්න තියෙන එකම අවස්ථාව තමයි සම්බුදු සසුන සම්බුදු සසුනක් ලැබුණාම කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබුණාම සේ සද්ධර්මය ලැබුණාම පින්නතුනේ සන සම්පත්‍ය ආදී සියලු දුර්ලභ කාරණා ලබා ගත්තට පස්සේ මේකෙන් ගැලවෙන්න අවස්ථාවක් තියෙනවා. එහෙමනම් එකම දේ නැවත නැවත නැවත කර කර ඉන්නේ නැතුව මේ ධර්මයේ කොහොම හරි ජීවිතයට ගලප ගන්න මහන්සි ගන්න ඕන. ඒ සඳහා පින්නතුනි සීලවන්ත ජීවිතයක් ඇති කර ගන්නට ඕන. සීලවන්ත ජීවිතයක් ඇති කරගෙන මේ තියෙන අසල කොටවල් නීවරණ ධර්ම යටපත් කරන්න ඕන. ඒවා හිතුවට සිද්ධ වෙන්නේ ඒවා කරන්න අපි වෑයම් කරන්න ඕනේ. නැත්තම් මම නිවන් දකින්නවා නිවන් දකින්නවා කියලා කටින් කියනවා ප්‍රාර්ථනා කරනවා. නිවන් සැප ලැබේවා කියනකොට සාදු කියනවා. ඒ ටික විතරක් කරලා නම් කවදාවත් නිවන් දකින්න බෑ. බුදුරජාණන් වහන්සේ ලස්සන උපමාවක් පදාරනවා. කිකිලියක් ඉන්නවා කිකිලිය පිටතර හත අටක්. දැන් මේ නිකිලිය දාලා තියෙනවා. ඒ දිනපතාම ඉතින් දැන් මේ කිකිලිය මේවා හක්කවන්නේ නැහැ. ප්‍රශ්නේ ගන්නන්නේ නැහැ. කුකුල් කඳ ගස්සවන්නේ නැහැ. නමුත් කිසිය ප්‍රාර්ථනා කරනවා අනේ මේ විතරවල ඉන්න මේ කුකුල් පුංචි කටව ඔවුන්ගේ හොටෙන් මේ කටුව කඩාගෙන එළියට එත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. කකුල් වලින් හරි කඩාගෙන එළියට එත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. නමුත් කවදාකවත් පැටව බලාපොරොත්තු වෙන්න පුළුවන් කමක් නැහැ. නමුත් තව කිචිලයක් තියෙනවා එහෙනම් ප්‍රාර්ථනා කළා හෝ නොකළා ඒ කිචිලිය හොඳට කුකුල් විතර ටික රක්වනවා. ඒ වගේම රස්නේ ගන්නවන කුකුල් කඳ ගස්සවන ටික දවසක් යනකොට කිචිලිය ප්‍රාර්ථනා කළත් නොකළත් අනිවාර්යෙන්ම පිළිතුරු කුකුල් පැට්ටු වෙහෙනවා. අන්න ඒ වගේ මේ ප්‍රාර්ථනා කර කර නම් මේක හරින දෙයක් නෙවෙයි වැඩ පිළිවෙලයි අපි සම්පූර්ණ කරන්න ඕන. මේ සත්‍ය බෝධිපාක්ෂික ධර්ම වැඩෙන විදිහට බුදුරජාණන් වහන්සේ වදාළ පිළිවෙලට මේ ගමන සාර්ථක කරගන්න ඕන. එහෙම නැති වුණොත් මේක හරියන්නේ නැහැ. දැන් බලන්න නන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ගිහි කාලේ සොහොයුරෙක් නන්ද නන්ද බුදුරජාණන් වහන්සේ කෙඹුල්ලත්පුර නුවරට වැඩම කරනහම නම් දෙක් කරගෙන ආවා විහාරයට මහාන කරන්න. හැබැයි එදා නම් විවාහපත් වෙන දවස ජනපද කල්යාණී කියන රෝමත් තරුණිය සමග විවාහපත් වෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ විහාරයට එක්කන් ඇවිල්ලා පැවිදි කළා. පැවිදි කළාට දැන් නන්ද ස්වාමීන් වහන්සේ ඉන්නේ දුකෙන්. හතක් වෙන්නේම ජනපද කල්යාණිය. බුදුරජාණන් වහන්සේට තේරුණා මෙයාට මේ මහාන ජීවිතය සාර්ථක වෙන්නේ නැහැ. උන්වහන්සේ මොකද කළේ දිව්‍ය ලෝකයට එක්කන් ගියා. දිව්‍ය ලෝකයට එක්කන් ගියාම දිව්‍ය අප්සරාව දැක්කහම නන්ද ස්වාමීන් වහන්සේ පොදු වුණා. බුදුරජාණන් වහන්සේම ජනපද කල්යාණ දලස්සන මේ අයද. අනේ ස්වාමීන් ජනපද කල්යාණේ වැඳිරියක් වගේ කිව්වා මේගොල්ලොත් එක බලනකොට. ඉතින් මේගොල්ලෝ ලබා ගන්න කැමතිද? ඉතින් නන්ද ස්වාමීන් වහන්සේ කැමැත්ත පළ කළා. එහෙනම් කිව්වා මෙන්න මේ ටික කරන්න කියලා උන්වහන්සේ වැඩපිළිවෙල කියලා දුන්නා. සතර සතිපට්ඨාන වඩන විදිය කියලා දුන්නා. නන්ද ස්වාමීන් වහන්සේ දිව්‍ය අප්සරාවන් බලාපොරොත්තුෙන් භාවනා කළා. භාවනා කරනකොට පින්නත නීවරණ යටපත් වුණා. යථාර්ථය අවබෝධ වුණා. සෞඛ්‍යලසුන්නසා නිවන් අවබෝධ කළා. ප්‍රාර්ථනාව තිබුණ දිව්‍ය අප්සරාවන් ලබා ගන්න නමුත් වැඩපිළිවෙල නිවන් මාර්ගය ක්‍රියාත්මක කළේ එන් පාර සියල්ලම උන්වහන්සේ අතහැරලා සෞඛ්‍යලතුන්නකා මහරහත් භාවයට පත් වෙනවා. එහෙනම් මේ වැඩපිළිවෙල ප්‍රාර්ථනා කර කර හිටියට සකේවණ්ඩ සූත්‍රයේ සඳහන් වන්නේ දැන් ගඟක් නෙගොඩ වෙන්න බලාපොරොත්තු වෙන කෙනෙක් අර ඒගොඩ මෙගොඩට ඒත්වා කියන අනිෂ්ඨාන කර කර හිටියට ලැබෙන්නේ නැහැ. ඒ සඳහා වෑයමක් උත්සාහයක් එහෙනම්ට හැකියාවක් ඇති කරගන්න ඕන. එහෙම වුණොත් තමයි අපිට මේ සංසාරයෙන් අත මිදෙන්න පුළුවන්කම ලැබෙන්නේ. එහෙමනම් මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරගන්න විදිය කවුරුත් දැනගන්න කැමතියි. ඊට කලින් අපි හැමෝම මතක තියාගන්න ඕන ඔය ආවට ගියාට මේ නිවන් දකිනවා කියන වැඩපිළිවෙල සාර්ථක කරගන්න බෑ. ඒකට ක්‍රමානුකූල වැඩපිළිවෙලක් තියෙනවා. මොකද මේ කෙලෙස් වේගයේ තියෙන එක හරිම ප්‍රබල දෙයක් මේ කෙලෙස්. ඒ කියන්නේ දැන් බලන්න උදාහරණයක් හැටියට කිව්වොත් දැන් මෙතන ඉන්න මේ හැම දෙනාටම ඊර්ෂ්‍යා කරන්න කවුරුත් උගන්වන්න ඕනේ නෑනේ. හැම කෙනෙක්ම ඊර්ෂ්‍යා කරන්න දානවා. ලෝභ කරන්නත් අම්මලා කියලා තුනද. පුතේ ඔයා දැන් ලොකු ළමෙක් මෙන්න මේ විදිහට ලෝභ කරන්න කියලා අපිට කියලා දුන්නේ අපි ලස්සනට ගන්න ලෝභ කරන්න මොකද අනාදිමත් සසර ඊර්ෂ්‍යාව, ලෝභය, වෛරය පරිගැනීම ඕව අපිට පුරුදු දේවල්. පුරුදු කරපු දේවල් ඉබේටම පුරුදුයි අපට කරන්න. නමුත් සිල්ගුණ පුරන්න, ප්‍රතිපත්ති පුරන්න, දන් දෙන්න, මෙව ඇනෑන කියන්න ඕනේ. ඒ කිව්වත් ඒවා ජීවිතේ සම්පූර්ණ කරගන්න අමාරුයි. ඒක තමයි ස්වභාවය වැඩි වැඩියෙන් පුරුදු කරලා කියන දේ નિરાයාසයෙන් වෙනවා. ඒ නිසා මේ පින්වත් හැමදෙනාම මේ කෙලෙස් වේගය පිළිබඳව හොඳට තේරුම් ගන්න ඕන. ඉතින් තේරුම් අරගෙන මොකද ඒ කෙලෙස් හේගේ නිසාම තමයි උන්වහන්සේ උපමාවකින් යවකනාති කියන සූත්‍රයේදී දේශනා කරනවා යවමිතියක්. යව කියලා කියන්නේ මේ අන්ත තේරෙන විදිහට කිව්වොත් මේ මිතියක්. කුඹරෙන් කපා ගන්නවා අර ගොයම්. ඒක ඒ වී මිතියක් අරගෙන සතර මංහන්දියක දාලා තියෙනවා. සතර මංහන්දියක දාලා පොළු හයක් අරගෙන පුරුෂ හය දෙනෙක් මේ වී මිතියට ගහනවා. ඉතින් දැන් මිනිස්සු හය දෙනෙක් මේ පුංචි වීදිකයට ගහනවා කිව්වහම ගහන්න මුවී ටික තැලෙන්න. ඉතින් හොඳටම හය දෙනෙක්ගෙන් තැලෙනවා කියන්නේ ලේසි නෑ. හොඳටම තැලෙනවා. ඉතින් දැන් තැලිලා තැලිලා තියෙන මේ වීදිකයට මහා බලගත් පුරුෂයෙක් කැවිලා තලක් පොල්ලකින් ගහනවා. දැන් හය දෙනා ගහලා ඉවර වුණාට පස්සේ තවත් බලගත් පුරුෂයෙක් කැවිලා ලොකු දෙයකින් ගහනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාारण අසුතවත් පුතග්ජනයාගේ ස්වභාවයක් අන්න එහෙමයි. බලන්න පින්නතුනි දැන් මේ වීමිතිය වගේ අපි හොඳට තැරිලා තියෙන්නේ. දැන් බලන්න මොන වගේද තැනුනේ මේ ආයතන හයින්. ඇසෙන් තැනුණා, කනෙන් තැනුණා, නාසයෙන් තැනුණා, දිවෙන් තැනුණා, කයෙන් මනසින් තැනුණා. හොඳටම අපි දැන් තැරිලා තැරිලා ඉන්නේ. නමුත් අපට පාවීමක් නැහැ. ඉතින් අපි මොන දුක්ින්දත් දැන් බලන්න ගොඩාක් අය කියන්නේ මේ මේ කරදර වලින් තොර හොඳ ජීවිතයක් ලැබේවා කියලා තමයි පතන්නේ. හැබැයි ඉතින් හොඳ ජීවිතයක් ඇතුවත් ඔය ටිකමනේ ලැබෙන්නේ ඔය හැමයි ඔය කනමයි ඔය නාසයමයි ඔය ජීවමයි ඔය කයමයි ඔය සිතමයි ලැබෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාරනවා හරියට එහෙම නැවත නැවත ප්‍රාර්ථනා කරනවා කියලා කියන්නේ අර පොළු හයකින් ගුටි කාලා නැවත තවත් අන්තිමට තවත් පුරුෂයෙක්ගේ මහා පුරුෂයෙක්ගේ ගුටි කනවා වගේ වැඩක් තමයි අර ආයතන වලින් හොඳටම තැලිලා නැවතත් මේ භවයේ ප්‍රාර්ථනා කරනවා කියලා කියන්නේ හරියට හරියටම අන්තිමට තවත් පුරුෂයෙක්ගෙන් ගුටි කනවා වගේ වැඩක් කියලා. එහෙමනම් දෙන්නතර මේක හොඳට තේරුම් අරගන්න අපි මුලින්ම සීලය හදාගන්න ඕනේ. සීලවන්තකමක් නැතුව මේ ගමනේ යන්න බෑ. දැන් බුදුරජාණන් වහන්සේ නමක් මෙතන ඉඳගෙන බණ කිව්වනම් මේ සංගේ සියල්ලම සමයකින් උන්වහන්සේ ප්‍රකාශ කළා දෙනවා. උන්වහන්සේට පේනවා මේ අත් සතර පුරුදු කරපු දේවල්. ඉතින් දසමයට උන්වහන්සේ බණ කියන බණ ටික ඉවර වෙනකොට මේ අත් නිවන් අවබෝධ කරනවා. නමුත් එහෙම අවස්ථාවක් අද නෑනේ. ඒ නිසා අපි කරන්න ඕනේ මුලින්ම සීලවන්තකම හදාගන්න ඕන. ඒක තමයි ආරම්භය. ඉතින් ඒකට ඒක කඳිනු දේවල් තියෙනවා. කල්යාණ මිත්‍ර සම්පත්තිය, සද්ධාව. ඉතින් මේවා හදාගෙන විශේෂයෙන්ම සීලය හදාගන්න ඕන. සීලවන්තකමක් නැත්නම් එතන සමාධියක්, ප්‍රඥාවක් මොකුත් ඇති වෙන්නේ නැහෙනි. එහෙමනම් මේ සීලවන්තකම හොඳට සකස් කර ගන්නවා. ඊළඟට පින්නතුනේ නීවරණයටපත් කරන්න භාවනා ක්‍රම තියෙනවා. මොකද කපල ගොඩවල් තියාගෙන මේ කුණු ගොඩවල් තියාගෙන ඒ අපවිත්‍ර හිතකට යථාර්ථය දකින්න බෑ. ඒ නිසා නීවරණයටපත් කරන්න අපි භාවනා ක්‍රමවලින් අපි නීවරණයටපත් කරලා හිත පිවිතුරු කරගන්නවා. හිතේ ඒකාග්‍රතාවයක් ඇති කරගන්නවා, සංයමයක් ඇති කරගන්නවා. විචිත්ත භාවයෙන් තොර හොඳ සාමකාමී හිතක් ඇති කරගන්නවා. මෙන්න මේ හිතට තමයි පින්නතුන් යථාර්ථය දකින්න පුළුවන්. ඉතින් ඒ වගේ හිතක් ඇති කරගෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන විචක්ෂණය තථාගතයන් වහන්සේ වදාළ ක්‍රමයටම දකින්න අපි පුරුදු වෙන්න ඕන. ඉතින් එදා සරියුත් මහරහතන් වහන්සේගෙන් කොට්ටිත මහරහතන් වහන්සේ ඇහුවේ සීලවන්ත වික්ෂුව මොන විදිහටද මේ පංච පාදාන ස්කන්ධය දකින්න ඕන. ඉතින් සරියුත් ස්වාමීන් වහන්සේ වදාළේ සීලවන්ත කෙනා දකින්න ඕන මේක ලෙඩක් හැටියට, දුකක් හැටියට, අනාත්මයක් හැටියට. ඒ වගේම මේක හිස් දෙයක් හැටියට උලක් හැටියට විසක්කුවක් හැටියට දකින්න ඕන පංච පාදානස්කන්ධය. දැන් බලන්න අපි දකින්නවද මේක විසක්කුවක් හැටියට? අපි මගේ මගේ කියලා දකින්නේ. නමුත් අර විසක්කෝ කියන එක පින්නතල දාන්නවා. විසක්කේ ස්වභාවය තමයි පින්නතල එකපාරම පුපුරන්නේ ඇඳුම් කරන පුදුම වේදනාවක්. කවදාවත් මේ ශරීර කූඩු අපි විසක්කෝක්කක දැකලා තියෙනවද? එහෙම දැකලා නැහැ. එහෙම දැකලා නැතුව කියන අම්මෝ මේ සංසාරයෙන් අත මිදෙන්නත් හරි අමාරුයි කියනවා. ඒ අමාරුයි කියන්නේ පින්නතුනි වැඩ පිළිවෙල සාර්ථකව කරන්නේ නැතුව අමාරුයි අමාරුයි කියලා අපි කියනවා. එහෙමනම් කළ යුතු වන්නේ මේ පංච පාදානස්කන්ධය අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් රෝගයක් වශයෙන් උලක් වශයෙන් මේ වගේම ආබාධයක් අසනීපයක් හිස් දෙයක් මෙන්න මේ විදිහට දකිනකොට තමයි අපිට මේ පංචපාදාන ස්කන්ධයේ කියලා තියෙන සක්කාය දිට්ඨිය මම කියන හැඟීම ගලවලා දාලා මෙන්න මේ ඇත්ත ඇතිසතියෙන් තේරුම් ගන්නට අවස්ථාව උදා කරගන්නට පුළුවන්කම ලැබෙන්නේ. එහෙමනම් පින්වත් හැමදෙනාම දැන් මේ වෙලාවේ සතුටටපත් වෙන්නට ඕන. ඉතින් මේ සංසාරයේ පිළිබඳව ඇත්ත ඇතිසතියෙන් කතා කිරීම සමහර අයට හිතෙනවා මේ ඍණාත්මක පැත්තක් කියලා. නමුත් පින්තුනේ මේක තමයි නියම ධනාත්මක චින්තනය. මේ විදිහ තමයි මේ පංච පාදානස්කන්ධය පිළිබඳව අපි දකින්න ඕනේ. දන් දුන්නට මේකෙන් ගොඩ එන්න බෑ. දන් දෙන එක හරි වටිනවා. සිල් රැක්කටම මේකෙන් ගොඩ එන්න බෑ. ඉතින් කරන්න තියෙන වැඩ පිළිවෙලක් තියෙනවා. නමුත් දානයේ සීලය ඒ ප්‍රාථමික කුසල් ඒවා නැතුවත් මේ කෙලෙස් කපන්න පුළුවන් කමක් නෑ. හැබැයි හොඳට තේරුම් ගන්න ඕනම කෙලෙසක් කපන්න පුළුවන්. කපන්න බැරි කෙලෙසයක් නෑ. ඒ නිසා පින්වත් හැම දිනාටම මේ ඇත්ත ඇති හැටියෙන් තේරුම් ගන්නට මේ දේ ඒ වගේම සංසාරයේ තියෙන භයානකත්වය තේරුම් ගන්නට මේ නැවත නැවත කිරීමේ තියෙන ආදීනව තේරුම් ගන්නට මේ දේශනාවක් යම් තරමකින් හරි උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ආකාසත්තාත බුම්මත්තා